රාණි රාජපක්ෂ මහත්මිය ගෞරවනීය ස්වාමින් වහන්සේ ඔබ වහන්සේගේ පාද නමස්කාර කරමින් ප්‍රශ්නයක් අහන්න අවසර ඒ ප්‍රශ්නය ස්වාමින් වහන්සේ මේ ඔබ වහන්සේගේ විශිෂ්ට දේශනාවලිය ඇසුරෙන් නෙමෙයි පෞද්ගලික දෙයක් දැන් මමත් අපේ මහත්මයාත් දැන් වයස්ගත වෙගෙන යනවා අපි මරණ සතිය නිතර පුහුණු කරනවා මට දැනගන්න ඕන ස්වාමින් වහන්සේ මේ හොඳ සිහියෙන් යුක්තව මරණ මොහොත ගත වුණොත් එතෙන්දී සතිය පිහිටුවලිය යුත්තේ ආශාස ප්‍රශ්වාසයටද නැත්නම් ශරීරයේ තියෙන දැනීමකටද වේදනාවකටද නැත්නම් ඉස්සර කරපු හොඳ කුසලයකටද කියන එකයි ඒක පිළිබඳව ඉතින් නිශ්චිත කාරණයක් අපිට ප්‍රකාශ කරන්න බෑ ඒ මොකද ඒ පිළිබඳ නිශ්චිත බවක් නැහැ. ඒක තම තමන්ට වඩා ප්‍රගුණ වෙච්ච, තමන්ට වඩා ප්‍රියමනාප වෙච්ච, තමන්ට වඩා මනවින් සිත පිහිටවන්න පුළුවන් කාරණේ තෝරා ගැනීම තමයි වඩාම හොඳ. අපිට දැන් බුදු ගුණය මතනම් වඩා හොඳින් සිත පිහිටවන්න වඩා ප්‍රිය සහ වඩා ප්‍රගුණ කරලා තියෙන්නේ මරණාසන්න අවස්ථාවේ බුදු ගුණයෙහි සිත පිහිටවන එක හොඳයි. මරණ සතිය ගැන නම් සිත පිහිටවලා පුරුද්ද සහ රුචිකත්වය වඩා වැඩියෙන් මනස එකඟ වෙන්නේ අවධානය යොමු කරන්න පහසු ඒකට නම් එතනට යොමු කරන එක හොඳයි. ඒ විදිහට භාවනාවකට Tamanට අවධානය යොමු කරන්න බැරි නම් අර විදිහට තමන් ජීවිතයේ સિદ્ધ කරගත්තු හොඳ කුසලයකට තමන්ගේ අවධානය ත්‍රි හේතුක කුසලයකට කියන්නේ ඥාන සම්ප්‍රයුක්තව සිදු කරපු කුසලයකට අවධානය තියාගන්න එක හොඳයි. හැබැයි එහෙම තියාගන්නවා නම් ඒකත් කල්ලාතුව පුරුදු කරලා තියෙන්න ඕනේ. ඒ කියන්නේ මම මරණාසන්න මොහොතක මම සෝවන් ඵලයටවත්පත් නොවි මිය ගියොත් මෙන්න මේ කුසලයයි මම සිහි කරන්නේ මෙන්න මේ බඳු තැනකයි උපදින්නේ කියන එක කල්ැතුව හිතලා නැවත නැවත මනසට ඒක හුරු කරලා තියාගන්න ඕනේ. එහෙම තියාගත්තොත් විතරයි අවසාන මොහොතේ අපිට එහි සිහිය පිහිටවන්න පුළුවන් වෙන්නේ. එහෙම නැති වුණොත් මනස වික්ෂිප්ත වෙන්න ඉඩ කඩ වැඩියි. ඒ වගේ තැනකදී ප්‍රපංචයකට ගියොත් එහෙම ලොකු විනාශයක් නේද ස්වාමීන් වහන්සේ. ඒ නිසා තමයි අපට අර ওই භාවනාව සම්බන්ධ කාරණා ඇත්තටම වැදගත් වෙනවා. නමුත් අර භාවනාව හැටියට අපට ධානයක් මට්ටමකට වගේ හරියටම ඒ අරමුණෙහි සැලෙන්නේ නැතුව මනස තියාගන්න පුරුදු කරලා තියනවා නම් අපට භාවනා අරමුණ තමයි වඩාම හොඳ මරණාසන්න මොහොතේ. නමුත් ඉතින් ඒ මට්ටමට ප්‍රගුණ කරපු අය සමාජයේ ගොඩක් අඩුයිනේ. ඒ නිසා අර මරණාසන්න මොහොතේ ඇති වෙන අස්ථාවර ගතියත් එක්කලා මනස වෙනස් වෙන්න තියෙන ඉඩකඩ වැඩි නිසා තමයි අපි ගොඩක් වෙලාවට උපදෙස් දෙන්නේ අර කරපු කුසලයක්වත් සිහි කරන්න අඩුම තරමින් මොකද ඒක අපට අර මනස එක තැනක තියාගෙන කමටහනක් මෙනෙහි කරනවා වගේ බරපතල කාරණයක් නෙමෙයිනේ තමන් ප්‍රිය කරන රුචි කරන අරමුණුත් එක්ක මනස පවත්ව ගන්න පුළුවන් කුසලයේදී ඒක වඩා සැහැල්ලු ක්‍රමයක් ඒක පහසු ක්‍රමයක් අර භාවනා කර්මස්ථානයක සිත පිහිටුවා ගන්නවා කියන එක හොඳයි නමුත් ඒක වඩා ටිකක් සංකීර්ණ දුෂ්කර කාර්යයක්. ඉතින් ඒක දීර්ඝ කාලයක් හොඳට පුහුණු කරලා තියෙනවා නම් ඒ ක්‍රමය වඩා හොඳයි. ඉතින් ස්වාමීන් වහන්සේ හොඳට පැහැදිලි ඔබ වහන්සේට තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි.